සම්භාව්‍ය අසන්නන්ගේ රේඩියෝව ලෝකය පුරා www.dipradio.sl.com ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදහාරාමාධිපති හෙලනිපෙම් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන් විදුලියේ හෙළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා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 නමෝතස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස චත්තාරෝමී භික්හවේ සංඥා විපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ඨි විපල්ලාසාතිී සැදැහැවතන ධර්මදේශනාවන්හිදී ඉදිරිපත්වන කරුණු ශ්‍රවණය කරන්නා වූ අපේ ශ්‍රාවක පිරිස් අප වෙත යම් යම් කරුණු පැහැදිලි කරනවා ඉල්ලීම් ඉදිරිපත් කරනවා තොරතුරු ලබා දෙනවා ජාතික වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන්ත් එබඳු ඉල්ලීමක ප්‍රතිඵලයක් තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පවතින ඉහත මාත්‍රක පාඨයේ මාත්‍රකා පාඨය ඇතුළත් විපල්ලාස සූත්‍රය ධර්ම දේශනාවක් වශයෙන් කරන්න අපි කල්පනා කළේ. දැනට මාස 8කට පමණ පෙර සෙනසුරාදා උදෑසනක මා මේ ධර්ම දේශනාව කරනු ලැබුවා. එහෙත් ඒ නැවත ප්‍රචාරය කිරීමට හැකිවෙන පරිදි සංරක්ෂණය වී නැහැ. මේ එකවතාවක් නොමේ දසවතාවක් පමණ සමාජය විසින් සවන් දිය යුත්තක් වශයෙන් මා දකිනවා. ඇරත් මාස 8කට පෙර පැහැදිලි කළාට වඩා පැහැදිලිව ගැඹුරින් පැහැදිලි කිරීමේ හැකියාවක් අප සතුව පවතින බැවිනොත් මෙහි කිසියම් සංරක්ෂණයක් අවශ්‍ය බැවිනොත් අර ඉල්ලීම් මිටු කිරීම පිණිසත් අප මේ ධර්මානුශාසනාව යලි පැහැදිලි කරන්නට කල්පනා කළා විපල්ලාස කියන එකේ තේරුම සිංහලට විපර්යාස කියලා තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාව අනුව ගත් කළ මට වැටහෙන්නේ ඊටත් එහා ගිය අරුතක් එහි තියෙනවායි කියලා. විකෘති. විකෘති වීමක්. එතකොට මේ මිනිසුන්ගේ කාරණා කටයුතු වලදී ඔවුන් හඳුනා ගන්නා වූ හැඟීම් විශේෂයන් කොටසක් තමයි මේ සංඥා චිත්ත දිට්ඨි කියලා කියන්නේ. එතකොට ඒ සංඥාව චිත්තයේ දිට්ඨිය විකෘති වෙලා තියෙනවා කියන්නේ ඇයි? අපි සමාජයට පැහැදිලි කරන කරුණක් තමයි බුදුන් වහන්සේගේ ධර්මය නොතේරෙන අයට කියන්නේ අසෘතවත් උතක්ජනයෝ කියලා. මෙහිදී මා යමක් මතක් කළ යුතු වෙනවා. වසර එකහමාරකට පෙර අපි අම්මිටක අසස්තු අසෘතවත් උතක්ජනයා කියලා ආමන්ත්‍රණය කරන්නට ඇති සවන් දෙන අයට අද වුන් ධර්මයේ ශ්‍රවණය කළ සුතවත් අරිසාවකින් වශයෙන් වර්තමානයේ ජීවත් වෙමින් තිලකුණ වඩනවා නම් ඔවුන්ට අපි ආයෙත් අසුතප්පතක් දෙනවා කියලා ආමන්ත්‍රණය කරන්නේ නැහැ. නමුත් අර නොතේරෙන සමාජයක් ගත්තාම පුදුන්න අයට තමයි අසුතප්පතක් දෙන කියලා කියන්නේ. මේ විකෘතිය තියෙන්නේ අසුතප්පතක් දෙනයින් තුල. මොනවායේද මේ විකෘතිය තියෙන්නේ කියන පැහැදිලි කරන්න පෙර මේ සංඥා චිත්ත දිට්ඨි කියන කාරණා වචන තුන ටිකක් පැහැදිලි කරන්න වෙනවා. සංඥා ඔබට හුරු වචනයක් සංඥා. හඳුනයි නම් එය සංඥාවයි. එහෙමයි පැහැදිලි කරන්නේ. අපිට යම්කිසි ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන පංචද්වාරික අරමුණු රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් හඳුන්වනවා. මරීචක උපමා සංඥා කියලා පෙන්වන්නේ සංඥාවේ පෙන්වන්නේ නැති දෙයක් කියලා. මිරිංගෝ යන්න නේ මරීච කියලා කියන්නේ. එතකොට එහි යමක් දිලිසෙනවා වගේ පෙනුනට තවදුරටත් ගියාම ඈතට ගිහින් පෙනෙනවා හරුනහම හමුවන්නේ නැති දෙයක්. මේ හැඳිනීමේදී සිදුවෙන්නා වූ යම් දෙයක් හඳුනා ගැනීමේදී සිදුවෙන්නා වූ විකෘතියට තමයි මෙතන සංඥා කියලා සංඥා විපල්ලාස කියලා කියන්නේ. එය ඉදිරියේදී පැහැදිලි කරනු ලබනවා තවදුරටත්. ඒ වගේම චිත්ත චිත්ත කියලා කියන්නේ අරමුණු වල එකතුවට සිත නිසා සිතුවිලි සිතුවිලි නිසා සිත කියලා පෙන්නනවා සිතුවිලි වලින් බහැර සිතක් නැහැ සිතින් බහැර සිතුවිලි නැහැ කියලා සිතුවිලි එකතුවට සිත කියන්නේ සිත තමයි චක්ක විඥානය, සෝත විඥානය, ගාන විඥානය කියන වචන වලින් හඳුන්වන්නේ. එහි තිබෙනවා විකෘතියක් නොවන තත්ත්වයක්. සංඥාවෙත් තියෙනවා විකෘතියක් නොවන තත්ත්වයක්. නමුත් අර අසෘත පුතග්ජන කියන මට්ටමේදී තියෙන විකෘති තත්ත්වයක්. එතකොට සිත සම්බන්ධයෙන් ගත් කල සිත තියෙන දෙයක් වශයෙන්. සිතට එන දේ පරම සත්‍යයක් වශයෙන්. සිතට එන දේට එරෙහිව සටන් කළ යුතු සහ ඇලිය යුතු දෙයක් වශයෙන්. එහෙම දකින එක තමයි මේ විපර්යාසය නැත්තම් විකෘතිය කියලා කියන්නේ. ඊළඟට දැක්ම දිට්ටි. දිට්ටි කියන එක ඉතින් සම්මාවලට දාපුවාම යහපත් දැකීම. මිත්‍යාවලට දැපුවහම වැරදි දැකීම. දිට්ඨි කාන්තාර කියලා ගත්තහම අතරමං වීමක් කියලා ගන්නවා. ඒ විදිහට මේ දිට්ඨි කියන වචනේට මුලින් තියෙන කාරණයට අනුව අගින් තියෙන කාරණයට අනුව වෙනස් වෙනවා. නමුත් මෙතන දැක්ම විකෘති වීම තමයි දිට්ඨි විපල්ලාසය කියලා කියන්නේ. එතකොට මෙසේ මේ චිත්ත දිට්ඨි මේ සංඥා කියන තුන තුනේ තුන් ආකාරයකින් මොනවද විකෘති වෙන්නේ? අන්න ඒක තමයි ඊළඟට හොයාගන්න ඕන. එතනදී පැහැදිලි කරනවා කතමේ චත්තාරෝ මොනවද මේ අර අර සංඥා චිත්ත දිට්ඨි කියපු හතරට නෙමෙයි තුනට නෙමෙයි මේ මේ චත්තාරෝ කියලා කියන්නේ. ඒ තුන් ආකාරයෙන් විකෘති වෙන காரணා හතර තමයි ඊළඟට පැහැදිලි කරන්නේ. අනිච්චේ භික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ අන්න අනිත්‍ය දෙය නිත්‍ය වශයෙන් දැකීම සංඥාවේ විකෘතියක් දෘෂ්ටියේ විකෘතියක් සිතේ විකෘතියක්. දැන් අපි බලමු. මොනවද අනිත්‍ය දේ? අන්න එතකොට මේ ධර්ම දේශනාව අපට සම්මුති සත්‍යයෙන් බැහැර වෙන්න වෙනවා කලින්ම හරි සත්‍යෙට එන්න වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සූත්‍ර දේශනාවල මොනවද අනිත්‍ය වශයෙන් පෙන්වලා තියෙන්නේ? ත්‍රිපිටකයේ පරිබාහිරින් අත් යම් යම් වචන සමාජයේ තියෙන්න පුළුවන්. යම් යම් අය සිතන ආකාරයකට නෑ අපිට ධර්ම විනය අනුවගත් කල කුමක්ද මේ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ දස සංඥාවල චුල්ලසාවද සාහුලවාද සූත්‍රයෙහි ඇත අනිකුත් දේශ ස්කන්ධක වගේ තියෙන දේශනාවල කුමක් දහන්නේ රූපං අනිච්ඡාති භික්ඛවේ නිච්ඡාති රූපය අනිත්‍යද නිට්ටයද? අන්න එතන රූපයත් එක්කලා අපි ගන්න වෙනවා වේදනාව සංඥා සංකාර විඥාන කියන මේ කාරණා තුනත් එකටම එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි පංචස්කන්ධය කියන්නේ. ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් ගැටීමේදී අරමුණ හඳුනා ගැනීම සඳහා යොදාගෙන තියෙන වචන ටික තමයි මේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ විශ්ලේෂණය. මෙතන කිසියම් ආකාරයක කලකපටන් එන විග්‍රහයක් අනුවගත් කල සතර මහා භූතයන් තවදුරටත් එවත් ශාරීරිය තවදුරටත් රූප වශයෙන් විග්‍රහ කරන බව කෙරෙන බව මාධ්‍යවල අපේ අසන්නන් පවා අපට දැනුම් දෙනවා. සතර මහා භූතවල රූප කියනවා එක අවස්ථාවක. ඒ අටවිසි රූපේදී. පංචස්කන්ධේ රූප කියන්නේ එහෙම පටවියාපෝ තේජෝ වායු හතරකට නෙවෙයි. ඒ මොහොතට ගන්න අරමුණේ තියෙන රූපේට. විඳින රූපේට ඇසෙන් රූපය විඳිනවා කනෙන් ශබ්ද රූපය විඳිනවා නාසයෙන් ගන්ධ රූපය විඳිනවා වේදනාවට භාජනය වනු ලබන්නේ රූපයයි. විඳිනු ලබන්නේ රූපයයි. ඒ රූප රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූපේ ධම්ම රූපේ වශයෙන් ඉන්ද්‍රයන් 6ට අනුව වෙනස් කරනු ලබනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සැබෑ පරමාර්ථ తত্ত্বය බුදුන් වදාළ తত্ত্বය බුදුරජාණන් වහන්සේ හෙළිගත් తত্ত্বය තමයි අනිත්‍ය බව. අස්සුත පුතක් ජනයාට අන්න රූපයේදී එම නැත්නම් මේ රූපවේදනා සංඥා සංකාර විඥාන කියන පහේදිම මොකද වෙන්නේ? අනිච්චේ භික්කවේ නිච්ඡන්ති. අනිත්‍ය උදය නිත්‍ය වශයෙන් ඔහු සංඥාවෙන් සහ ගන්නවා සිතින් ගන්නවා දෘෂ්ටි වශයෙන් ගන්නවා. අන්න විකෘතිය. එතකොට එතන විකෘතියේදී නিত্য සුඛ ආත්ම කියන්නේ විකෘතිය. අපි ඇතම් ධර්මදේශනාවල පැහැදිලි කරලා තිබෙන්නේ මම මගේ මගේ ආත්ම කියන එකයි. මම වීම විකෘතිය, මගේ වීම විකෘතිය, මගේ ආත්මය වීම විකෘතිය. ඒක තමයි සංඥා චිත්ත දිට්ඨි විපල්ලාසා කියලා කියන්නේ. දැන් රූපය රූපාරම්මණය තමයි වේදනාවෙන් විඳිනවා කියලා අපි පැහැදිලි කරේ. වේදනාව විඳින ආකාරය තමයි සංඥාවෙන් හඳුනනවා කියන්නේ. එතන සංඥාවේ තමයි ඊට පස්සේ සංඥාව මම. වේදනාව මම. සංඛාරය මම. විඥානය මම. වශයෙන් දකින්න එක තමයි විකෘතිය. දැන් බලන්න හොඳ දේ කියලා නෑ නරක දේ කියලා නෑ පින් දේ කියලා නෑ පව් දේ කියලා නෑ උසස් දේ කියලා නෑ පහත් දේ කියලා නෑ හරි දේ කියලා නෑ වැරදි දේ කියලා නැහැ. ඒ හැම එකකදීම පහළවන්නේ මේ ස්කන්ධ පහ. අසෘතවත් පුද්ගලයාට ස්කන්ධ පහ එතනදී මොකද වෙන්නේ? චිත්ත දිට්ටි සංඥා විපල්ලාසයකට ලක් වෙනවා. දැන් මේ විපල්ලාසයට ලක්වීම තුළ සිදුවෙන දේ මොකද්ද? සසරට බැඳෙනවා. සසරට අහු වෙනවා. සසරින් ගැලවෙන්න බැරි වෙනවා. ඒක විකෘතියේ ප්‍රතිඵලයයි. එපමණද? අනිච්ච කියලා කියන්නේ ස්වාභාවික සිදුවීමකට ඒක නිත්‍යකට ගැනීම කියලා කියන්නේ තමන් විසින් කරනු ලබන අස්වාභාවික අල්ලා ගැනීමකට. එතකොට අස්වාභාවිකත්වයට පත්වීම ස්වභාවිකත්වයේ ඉක්මවා යාමේ ප්‍රතිඵලයයි යම් කෙනෙකුට මේ මම සංකල්පයතෙන්ට එන එක. එතකොට රූපේ මම වේදනාව මම සංඥාව මම සංකාරය මම විඥානය මම අන්න විකෘතිය. ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැන් මෙතන අපි ධර්මයේ කොටස පැහැදිලි කරන්න ඊළඟ කොටසේදී. දැනට මේ වැරදි පැත්ත විතරක් අපි පැහැදිලි කරගෙන යනවා. දුක්ඛ දුක්ඛේ භික්ඛවේ සුඛන්ති. සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. දුක්ඛ වූ දේහි. දුක්ඛ වූ දේහි කියලා කියන්නේ දුක් වූ දේහි කියන එක නෙවෙයි. එහෙම තමයි විග්‍රහ කරන්න හදන්නේ. දුක්ඛ කිසිවක් නැති අසාර. ඒ කියන්නේ ඇති වී නැති වෙන මේ ස්කන්ධයේහි මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නට කිසිවක් නැති අසාර බවයි දුක්ඛ කියන්නේ. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නට යමක් ඇති බවයි සුඛ කියන්නේ. එතකොට දුක්ඛ වූ මේ සංඥාවෙහි බරට සරසට විඳින්නට සාරවත් කොට ගන්නට යමක් ඇති බව තමයි සුඛ සංඥා. කිසිවක් නැති දෙෙහි ගහ ගන්නට බැන ගන්නට බාර ගන්නට ප්‍රතික්ෂේප කරන්නට දිවි නසා ගන්නට සටන් කරන්නට තරම් දෙයක් පෘථග්ජන සමාජයට තියෙනවා. එතකොට ඒ ඒ දුක්ඛ වූ දේ සුඛ වශයෙන් ගැනීම තමයි සංඥා චිත්ත දිට්ඨි විපල්ලාස. ඔබට මම පුංචි කතාවක් කියනවා. මේ අල්ලගන්ට යමක් ඇති දේ සහ එහි යමක් නැති දේ පිළිබඳව තේරුම් ගන්න. සෙල්ලම් කරමින් හිටපු හාව දෙන්නෙක් අපි සම්ඩු කරගනිමු කියලා කිව්වලු. දැන් සෙල්ලම් කරලා ඇති වෙලා. එනි යාළුවෝ දෙන්නෙක් නේ දැන්. සාමාන්‍යයෙන් සමාජයේ සම්ඩු වෙන්නේ තරහ මේ මේ දබර කරගන්න යාළුවෝ නෙමෙයි තරහ වෙච්ච අයනේ. ඊට පස්සේ එකෙක් කිව්වයි කියලා තියෙනවා හරි. මෙතන මේ ප්‍රේම පොන්චි ගල් කැටයක්. මේක මම මගේ කියන්නම්. උඹ උඹේ කියපන්. එතකොට අපි දෙන්නට සම්ඩු වෙන්න පුළුවන් කියලා. එතකොට එක්කෙනෙක් මේ ගල් කැටය දිහා බලලා ඒක මගේ කිව්වලු. අනිත් එක්කෙනා කිව්වලු උඹේ නම් උඹ ගනින් කියලා. දැන් සම්දු වෙන්නේ කොහොමද? තරහ කලහ කරගන්නේ කොහොමද? ඔබට මේකේ ගැඹුරු තේරෙනවද? මේ ලෝකේ තියෙන තරම් කලහ ඔක්කොම ඔය අයිති කරගන්න යාම තුළ තියෙන බව. මගේ මම නම් මගේ. නිකම්ම නෙමෙයි මම නම් මගේ. ඒක තමයි නিত্য සුඛ කියලා කියන්නේ. ඔබට තේරෙනවද මේ ලෝකේ දුවන්නේ විකෘතියක් උඩ කියලා? බුද්ධාදී මහොත්තමින් වහන්සේලා ඇයි මේ අස්සතෝ අපුතග්ජනෝ කියන වචනේ පාවිච්චි කළා සබ්බේ පුතුග්ජනා උම්මත්තකා කියලා කිව්වේ. ලෝකයේ දුවන්නේ විකෘතියක් මත. බුදුර වැනි උත්තමින් වහන්සේලා ලෝකෙට පහළ වෙලා ප්‍රකෘති தත්ත්වයට පත් වෙන මාවතයි කියලා දෙන්නේ. එහින්ද දුක්ඛේ භික්ඛවේ සුඛන්ති මගේ කොට ගන්න කිසිවක් නැති දෙහි යමක් ගන්නට ඇතැයි ගැනීම සංඥාවෙන් චිත්තෙන් දිට්ඨියෙන් විකෘතියක්. අනත්තානි භික්කවේ අත්තාති සංඥා විපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ඨි විපල්ලාසා අනාත්ම වූදීහි අර අර සංඛාරයේම රූපේම වේදනාවම සංඥාවම ශබ්ද රූපේම ගන්ධ රූපේම එක ඇති වූෂණින් නැති වෙන දෙයක් ඒක අල්ලාගත්තාම තමයි මම වෙන්නේ මගේ ආත්මය වෙන්නේ මගේ ආත්මය කියන්නේ බුදු සමයේ ජීවිතේට නෙමෙයි ඒ ඒ මොහොතට ගන්නා වූ සංඥාව තමයි ආත්ම කොටගන්නේ. තරහ වේදී තරහවයි මම වෙන්නේ, බයේදී බයයි මම වෙන්නේ, වෛරයේදී වෛරයයි මම වෙන්නේ, ඇල්මේදී ඇල්මයි මම වෙන්නේ. ඒක තමයි මගේ ආත්මය කියලා මෙතන පෙන්වන්නේ ආත්ම. ඇති උසනින් නැති වූ දෙයක් අල්ලගන්න වෙලාවක් නැහැ. විදුලිය කෙටුවා හා සමානයි හඳුනාගෙන නැති වෙනවා. ඒක ස්වාභාවික දෙයක්. අපි විකෘතියටපත් කර ගැනීම තමයි අල්ලා ගැනීම බාර ගැනීම. එතකොට අන්න අනත්ත වූ දේ අත්ත වශයෙන් ගත්තාම මේ සංඥාව චිත්ත දිට්ඨි විකෘතියක්. දැන් එතකොට මොකද්ද දැන් මේ විපර්යාසට විපර්යාස ටික තවත් එක වචනයක් තියෙනවා ඒකත් එක්කලාම අරගෙන කතා කරමු. අසුබේ භික්ඛවේ සුබන්ති සංඥා විපල්ලාසා චිත්ත විපල්ලා දිට්ඨි විපල්ලාසා. මෙතන මේ අසුබ කියන්නේ මොකක්ද? ඔන්න ඕක වරද්දා ගන්න එපා. නක්ෂස්ත්‍රයෙන් ගන්නා වූ සුභාසුභවල තියෙන අසුභය නෙවෙයි මේ. පිළිකුල් භාවනාවේ තියෙන දසාසුභයත් නෙවෙයි මේ. අර මේ එක් දින දෙදින තුන් දින කියලා බලන්න කියලා කියන්නේ. මෙතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ කාරණේ තමයි කෙනෙක් දුකින් මුදවන මඟ. ඒ තමයි සුභ කාරණේ. සසරේ කෙනෙක් දුක් විඳවන්නේ, ඇවිද්දවන්නේ, ජාති ජරා මරණ උරුම කරලා දෙන්නේ නিত্য සුඛ ආත්ම නම් වූ සංඥාව. එතකොට ඒක හොඳයි කියලා ගන්න එකනේ පු탁ජනයා කරන්නේ. ඒක හොඳ නිසා තමයි සසරේ ඇවිදින්න යම් යම් දේවල් ලබන්න මේ ප්‍රාර්ථනා කරන්නේ, පොරාල්ලාන්නේ, තරඟ කරන්නේ. නමුත් එහෙම ගත්තහමයි සසරට බැඳෙන්නේ. ඒ නිසා එහෙම ගත්තේ නැත්නම් සුබකට ගන්න දෙයක් නැහැ ඒකේ. අසුබ කියන එකේ තේරුම ඒකයි. නමුත් අසුභ උදේහි සුබකොට ගන්ට දෙයක් නැති දෙහි හිස් අසාර දෙහි හිස් අසාරකොට යමක් ගණ්ඩ ඇති සාරවත් කොට ගැනීමම සුභ සංඥා. දැන් එතකොට මේ විපර්යාසය විකෘතිය බලපාන්නේ කොතෙන්ටද? රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධයන් පහළවන විට එය යමෙක් නিত্য සුඛ ආත්ම සුබ කොට ගන්නේ නම් ඒ දැක්ම තුළ පවතින්නේ සංඥා විපර්යාසයක්, චිත්ත විපර්යාසයක් සහ දිට්ඨි විපර්යාසයක් හෙවත් විකෘතියක්. ඔන්න තේරුම් ගන්න සත්වයාට සසර ගමන වැරදුන තැන. මේ පිළිබඳව ලස්සන ගාථා පන්තියක් තියෙනවා. මේ දේශනාව අගටම ඒක ඔබට ඉදිරිපත් කරනවා. කතාව පැහැදිලි වෙන්න. දැන් මෙසේ සංඥා චිත්ත දිට්ටි විපර්යාසයක් සිදුවෙන කාරණා හතර ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ චත්තාරෝ මේ භික්කවේ න සංඥා විපල්ලාසා න චිත්ත විපල්ලාසා න දිට්ටි විපල්ලාසා යනුවෙන් විකෘති නොවන හතරකුත් තියෙනවායි කියලා පෙන්නනවා. අන්න බුදුන් නිර්දේශ කළේ එයයි ආර්ය ශ්‍රාවකින් බලා හදාගන්න උත්සාහ වෙන්නේ එතෙන්ටයි එතෙන්ටයිපත් වෙන්නට උන විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරගන්න. කත මේ චත්තාරෝ මොනවාදේ හතර. අනිච්චේ භික්කවේ අනිච්චන්ති න සංඥාවි පල්ලාසාාව චිත්තවි පල්ලාසෝ දිට්විස් පල්ලාසෝ. අනිත්‍ය වූ දේ අනිත්ව වසයෙන් දකිනවනම් ඒ දැක්මේ සංඥාව සහ චිත්තේ විකෘතිච්චේ විකෘතියක් නැහැ. දුක්ඛ වූ දේහි දුක්ඛ වශයෙන් දකිනවා නම් ඒ සංඥාවෙහි චිත්ත දිට්ඨි විකෘති විපරාසයක් නැහැ. අනත්ත දේහි අනත්ත වශයෙන් පෙනෙනවා නම් එහි චිත්ත දිට්ඨි විකෘති සංඥා විපර්යාසයක් නැහැ. අසුභ භික්ඛවේ අසු සාර කොට ගන්නට දෙයක් නැති බව දකිනවා නම් එහි විකෘතියක් නැහැ. දැන් බලන්න. සත්වයා අස්සුතවත් පුතක් ජනයෙක් වෙන්නේ ස්කන්ධ පහක ඉපදීම මැරීම නොදන්නා බැවින්. ස්කන්ධ පහක ඉපදීම මැරීම මමකොට මගේකොට මගේකොට ආත්මකොට ගන්නා ඒ ස්කන්ධ පංචක උපාදානස්කන්ධයක් බවට පත්කරවන අල්ලා ගැනීමෙන් පුංචි තැන සිට ලොකු තැන දිරස දක්වා වැරදි තැන සිට හරි තැන දක්වා පහත් තැන සිට උසස් තැන දක්වා හැම දේවල්ම සංඥා විපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ඨි විපල්ලා යටතේ විකෘතියට පත් කරමින් නিত্য සුඛ ආත්ම සංඥාවෙන් එකතු කරනු ලබනවා. දැන් නিত্য සුඛ ආත්ම සංඥාවට බුදුහාමුදුරුව අදාරන්න විකෘතියක් කියලානේ. ඔබ මේ සැප හොයන්නේ නිවන් හොයන්නේ විකෘතිය තුල ඉඳගෙනද? ඔබට සද්ධර්මයේ වැටහෙන තුරු ඔබ තෝරාගන්න නැති තාක්කල් ඔබ හොඳ නමින් කරන සියලු දේවලුත් ඔය සංඥා චිත්ත දිට්ඨි විපල්ලාස යටතේ නිත්‍ය සුඛාත්ම බවට පත් වෙනවා. මම මගේ මගේ ආත්ම බවට පත් වෙනවා. මම කියන්නේ ගැඹුරු දෙයක්. මේ කතා කරන මම යන්න ශරීරයට හෝ මම කියන අකුරු දෙක සිත හඳහන් සිද්ධියක් නෙමෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් ගන්නා වූ ඕනෑම අරමුණක් සඳහා ඒ අරමුණ බාර ගැනීමේදී ඒ අරමුණ අල්ලා ගැනීමේදී ඒ අරමුණ නිත්‍යකොට ගැනීමේදී එතන නිත්‍ය සුඛ ආත්මවීමේදී සුබත් වෙනවා ඒක. එතකොට ඒක සංඥා චිත්ත දිට්ඨි විපල්ලාස බවට පත් වෙන්නේ මේ හතර. එහි ප්‍රතිඵලය. එහි ප්‍රතිඵලයේ ඊට එහා දෙයක් හොයමින් ඔබ නිරන්තරයෙන් වඩාත් හොඳ දෙයක් ඔස්සේ තමන්ගේ හිත මෙහෙවන එක. තියෙන තත්ත්වයට වඩා වඩාත් හොඳ උසස් දෙයක්. දෙයක් කෙරෙහි හිතනම කරන එක. මේ තමයි මිරිංගුව පිටිපසලහු බැඳීම. කවමදාකවත් මේ ආශෘතත් පුතක් ජනයා යමක් ලබා දැන් ඇති එතන තෘප්තිමත් කියලා කියන්න ඇත්තේ එහි සොයපු දේහියේ නැති නිසා. ඒක තමයි ඒකට කියන්නේ මිරිඟුවක් පිටිපස යනවායි කියලා. මරීච කූපමා සංඥා සංඥා විකෘතියක් කියන්නේ ඒකයි. මා මේ පිළිබඳව ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා පසුගිය ධර්ම දේශනාවක. ඒ මා ළමා කල පුවත්පතක දුටු කාටුනයක් මතක තබාගෙන ඉඳලා අදට ගලපපු දෙයක්. විශේෂයෙන් ඒනම් ගලපලා තිබුණේ මැතිවරණ සමයන්ට එහෙම. කෙසේ වෙතත් එහි පිවිතුරේ තිබෙන්නේ බෝරුවෙක්. බෝරුවා මත වාඩි වී සිටින්නේ යම් මිනිසෙක්. මිනිසාගේ අතේ තිබෙන්නේ නූල්පොටක් ගැට ගැසූ කෝටුවක්. කෝටුව ඉදිරියේ නූල්පොටේ එල්ලා තිබෙන්නේ කැරට්ටලයක්. කැරට්ටලය තිබෙන්නේ බූරුවාට තරමක් ඉදිරිපිටින්. හඟවනු ලබන්නේ කැරට්ටලයට බූරුව ආසයි. එනිසා වූ එක කන්න එක තියෙන තැනට යන්න ඕන. එනිසා වූ අර විශාල බරත් උස්සගෙන කැරට්ටලේ පස්සෙන් යනවා. ඌ යන්න යන්න කැරට්ටලේ ඉස්සරහට යනවා. ඌ බරක් අදිනවා විතරයි කවදාවත් ඌට කැරට්ටලේ කන්න හම්බ වෙන්නේ. මා එදා කීවා යලිත් ඔබට මේක තේරුම් ගන්න අනුකම්පාවෙන් ආදරයෙන් කියන්නේ. අපහාසයට උපහාසයට නෙමෙයි. අසෘතවත් පු탁ජනයා කියලා කියන්නේ කවදාවත් නොලැබෙන කැරට්ටලිය කන්න විශාල සාංශාරික බරක් දරාගෙන ඉස්සරහට යන බූරුවෙක්. බුදුබණ අසන්න. කවදාකවත් ඔබට මේ කැරට්ටලේ ඉස්සරහ හම්බ වෙනව ඇරුණාම හම්බ වෙන්නේ අතට ලැබෙන්නේ නැහැ. ඒක ලබන්ට ඔබ මේ බරණං කරගහන්ට ඕන. සසර බර සංසාරය කොතරම් බරක් ඔබ අදිනවද. ඕක තේරුම් ගන්න. මෙනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම වදාරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්ට පුළුවන් මනසදී සංඥාව චිත්ත දිට්ඨි විකෘතියක් වෙන්නේ නැහැ කියලා. කොහොමද බලන්නේ? ඒ පිළිබඳව මා ඉදිරිපත් කරන්න ඉතිරි කාරණා ටික මෙන්න මේ ගාථා පන්ති ඔබට කියලා දීලා. මේ විපල්ලාස සූත්‍රයේ තියෙනවා ගාථා පහක් මට මතක හැටියට. මේ ගාථා පහෙන් කියවෙන දේ තමයි සංසාර ගමන විග්‍රහය. අපි පදෙන් පදේ අරගෙන තේරුම් ගන්න බලමු. දැන් මේ අසුත පු탁 ජනය සම්බන්ධයෙන් තමයි පෙන්වන්නේ. අනිච්චේ නිච්ච සංඥිනෝ මොහොතින් මොහොත ඇපිදී ඇතිවී නැතිවෙන මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය ස්වභාවයේදී ඔහු නිත්‍ය වශයෙන් සංඥාවක් කරගෙන දුක්ඛේච සුභ සංඤිනෝ මගේ කොට ගන්ට දෙයක් නැති දෙහි මගේ කොට යමක් ඇතැයි විකෘතියෙන් සුභ අරගෙන සුභ සංඥාව සංඥා විකෘතියක් අනත්තානිච අත්තානි අනාත්ම වූ දෙහි ආත්ම වශයෙන් ගන්ට යමක් ඇතැයි කියන විකෘතියෙන් යුක්ත වෙලා අසුභේ සුභ සංඤිනෝ සාරවත් කොට ගණ්ඩ දෙයක් නැති දේහි සාරවත් කොට ගන්ට යමක් ඇතැයි කියන සංඥාවෙන් යුක්ත වෙලා. මේකට තමයි ගැන මිච්චා දිට්ටි ගතා සත්තා. තැන් ඔය මිත්‍යාදෘෂ්ටි කියන වචනේ සාමාන්‍යයෙන් පෞපිමිකාක විශ්වාස නොකිරීම මිත්‍යාදෘෂ්ටිය කියන දසස්තුක සම්මාදිට්ඨිය පෙන්වන්නේ. නමුත් ආර්ය සම්මාදිට්ඨියදී කියලා මේ පෙන්වන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයේ නිතිසුඛාත්ම කොට ගැනීම මිත්‍යාදෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටි ගත වුණ සත්වයා චිත්තං කිත්ත විසඤ්ඤිනෝ ස්වකීය චිත්තය වික්ෂිප්ත කරගෙන විකෘති කරගෙන නිත්‍ය සුඛ ආත්ම සංකල්පයෙන් විකෘති කරගෙන තේ යෝග යුත්තා මාරස්ස අයෝගක්ඛේමිනෝ ජනා ඊතර වීමේ මගෙහි අනුගමනය නොකරනවා ඒකයි අයෝගක්ඛේමිනෝ ජනා කුමක් නිසාද තේ යෝග යුත්තා මාරස්ස මාර්යාගේ යෝගයෙන් යුක්ත වෙලා. මාර්යාගේ බුහමිකාව තමයි නිතිසුකාත්ම සහාව. ඒක තමයි ඔහු යුක්ත වෙලා ඉන්නේ. ඒ නිසා ඔහු උපදින උපදින ආත්මයක් ආත්මයක් ජීවිතයක් පාසා මොකද කරන්නේ? මේ මාර්යාගේ යෝගයට එකතු වෙලා සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ හොඳ පදයක් තේරුම් ගන්න. සත්වයා සසරෙන් සසරට ජීවිතෙන් ජීවිතට උපදිමින් මැරෙමින් යනවා. ඔච්චුති ප්‍රතිසන්දි නෑ කියන කට්ටියට එහෙම ඉගෙන ගන්න මම මේක කියන්නේ හොඳටම. මේ ගාථා පාඨයේ තියෙන්නේ මරුණාම උපදින්නේ නෑ කියන මතයක ඉන්න අය ඉන්නවන්නේ. සත්‍යයා මේ නිත්‍යසුඛ ආත්ම සංඛාංකං මේ මේ සංඥාව තුළ ಜಾති උපදිනවා මරණ ඉපදෙමින් මැරෙමින් මොකද කරන්නේ ගච්ඡanti සංසාරෝ සසරේ ගමන් කරනවා ඒ ගමන් කිරීමේදී පවට අපාය හිමි වෙනවා. පිනට දිව්‍ය ලෝකෙ හිමි වෙනවා. පව්පින් දෙකට මිනිස් ලෝක හිමි වෙනවා. ධානක සල්වලට රූපී අරූපී බම හිමි වෙනවා. මේ සියල්ල සංසාරය. මේ හැම එකේම තුල තියෙන්නේ අර මම කිව්වේ ලොකු තැන සිට පුංචි තැන දක්වා පුංචි තැන තැන ලොකු තැන දක්වා කියලා. වැරදි එකේ සිට හරි දෙක දක්වා කිව්වේ ඒකයි. පුංචි තැන කුසලේ නම් ලොකු තැන ධාන කුසලේ. වැරදි එක පාපේ නම් හරි එක පින. අන්න එහෙම. මේ හැම එකකදීම පෘථග්ජන ස්වභාවයේ ඒ ඒ දේ නිත්‍ය සුඛාත්මකට ගැනීම නම් වූ මේ විකෘතියයි. ජාති මරණ ගාමිනෝ මෙහෙම යනකොට අන්න ඊළඟට පෙන්නවා යදාච බුද්ධෝ ලෝකස්මින් uppajjanti පබංකරා යම් විටක බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා පබංකරා එළිය ආලෝකමත් කරනවා ලෝකය අන්න ඒ ආකල්පමත් කරන්නේ කොහොමද ඔන්න ඕකයි තේරුම් ගන්නට ඕන. මේ බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරලා තියෙන්නේ මොනවද කියන එක මේකෙන් තේරුම් ගන්න. ඔය මහා ගොඩාක් දේවල් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා සසර දුකින් මිදෙන්න කියලා ඔය එක එක දේවල් හදාගෙන සසර බර කරගන්න පාරවල් හදාන තියෙන්නේ. මොනවද කරන්නේ? තේ ඉමං ධම්මං දේශේති දුක්ඛූප සමගාමිනං. උන්වහන්සේලා මෙන්න මේ ධම දේශනා කරන දුකින් අත මිදීම සඳහා මොකක්ද? දුක් උපසමගාමි නම් දුක උපසමනය කරගන්න සංසිඳව ගන්නට මොකද්ද පැහැදිලි කරලා තියෙන්නේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා හෙවත් ඒ විකෘතිය මුලාව. මුලාවෙන් මිදෙන්න නිත්‍ය සුඛාත්ම සංඥාව තුළ සසරේ ගමන පමණයි තියෙන්නේ. කොහාට ගියත් මාරුවෙන් මාරුවට සත්තා ගච්ඡanti සංසාරෝ සසරේ ඇවිදිනවා ඉපදෙමින් මැරෙමින්. එනිසා එයින් මිදීමට තන්හා අනුසේ ඉතිරි නොකර සය කරන්න වූ ආකාරය රැස්වීම වෙනුවට අස්වීමේ මාර්ගය තෝරා ගන්නේ කියලා. බුදුන් වහන්සේලා දේශනා කරනවා. තේසං සුත්වාන සප්පඥෝ අන්න. ඒ බුදුන් දේශනා කරන ධර්මය අහන්නා වූ ඥනවත්තු සප්‍රඥෝ ප්‍රඥාවෙන් යුක්තාය සචිත්තං පච්චලද්දතේ තමන්ගේ සිතට ලිතෙහි සැනසුම පැහැදීම නිදහස ලබා ගන්නවා ඒ මාර්ගය උදව් කරගෙන. ඊට පස්සේ වුන් මොකද කරන්නේ? ඔන මා ඔබට පැහැදිලි කරලා තියෙනවා ධර්ම දේශනාවලදී මේ සත්‍යය සසර දුකින් අත මිදෙන්නට නම් නුවීමට ලංවීමට නම් කරන්න ඕන දේ කුමක්දයි මීට පෙර දේශනාවල මා පැහැදිලි කරලා තියෙනවා. ඒ පැහැදිලි කළේ මෙබඳු දේශනාවල් දැක ඒවා හදෑරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විනා හිතුවක්කාරී ලෙස නෙවෙයි. අනවබෝධයෙන් නොවේ. දැන් බලන්න මොකද්ද ඊළඟ ගාථාවෙන් කියන්නේ කියලා. අනිච්චං අනිච්චතෝ දක්ඛුං අන්න ධර්මය අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක දුක්ඛේ මත් දුක්ඛ මද්දක්ඛ දුක්ඛතෝ දුක්ඛ වූ දේ දුක්ඛ වශයෙන්ම දකින්ට හුරුකොට. අනත්තානි අනත්තාති අනාත්ම වූදය අනාත්ම වසයෙන්ම බලමින්. අසුබං අසුභතද්දසුන් අසුභ වූදය සාරවත් කොට ගණ්ඩ තියෙන දේ සාරවත් වසයෙන් නොවේ හිස් අසාර බවසයෙන්ම දකිමින්. සම්මාදිට්ටි සමාධානා සම්මාදිට්ටියේ සමාධාන වෙලා සමාධන් වෙලා මොකද සම්මාධිට්ටි සමාධානය නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම මිත්‍යා දෘෂ්ටි සමාදානයයි අනිද්දුක්ඛ අනාත්ම වශයෙන් පිළිගැනීම සම්මාදිට්ඨි සමාදානයයි. සබ්බ දුක්ඛං උපජ්ජගෝ එහෙම බැලූ අය සියලු දුකින් දුක් ඉක්මවා යගියහ. සබ්බ දුක්ඛං ඔබ හිතනවාද සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න මේ සමාජයේ සියලු දුකින් ඉක්ම යාමක් තියෙනවා කියලා? සියලු සංස්කාරයන් අනිද්දුක්කානාත් මසයෙන් පිළිගන්නා දැක්මකින්තරව සියලදුකින් උක්තික්ම යාමක් තියෙනවායි කියලා. බලන්න මේ ගාථා පෙළ මොකද කියලා තියෙන්න කියලා. අස්සෘතාත් පෘතක් ජනයා අනිත්‍ය වූදය දුක්ක වූදය සුක වූදේ අනාත්ම වූදය නිත්‍ය සුකාත්ම වසයෙන් අරගෙන සසර දුක නිවන මඟ වෙනුවට සසරට බැඳෙන මාරයාගේ මගේ යුක්ත වෙලා ඒවා සැපයි සාරයි කියලා මාරයාගේ මාර්ගයේ ඉපදමින් මැරමින් සසර ගමන යනවා ඒ යන අතරතුර තමයි අහම්බෙන් හරි බුදුවරයෙක් ලෝක පහළ වෙනකොට මිනිසත් බව ලබා සිටියොත් ඒ බුද්ධ දේශනාවේ අනිදුක්කානාත්ම වචන තුන වෙනකොට අප බල මේ පැහැදිලි කරන යථාර්ථය ඔබට දැක ගන්නට අහ ගන්නට හම්බ වෙන්නේ. ඒක අප අප පැහැදිලි කරන යථාර්ථය කියලා කියන්නේ. ඒ ඉතින් මේ සමාජය ගත්තාම ඔය අපට කතා බහ කරලා තියෙන බොහෝ දෙනෙක් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒවා ඔය ස්කන්ධ පංචකය තුළ දකින්නේ නැවෙයිනේ. කෙනෙක් මැරුණාම උන්ට අනිත්‍ය මතක් වෙනවා. යමක් දිරා ගියාම උන්ට අනිත්‍ය මතක් වෙනවා. වතුපිට ගෙවල් දොරවල් ආදී දේවල් කැඩුනහම ඒ කැඩෙන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේ තමයි ඇන. ආනි සූත්‍රයේ සඳහන් ඇන කියන්නේ ඕක තමයි. සද්ධර්මයේ වෙනුවට අසද්ධර්මයේ යම් තැනකට ආරෝපණය වීද කාගේ හෝ වතින්. එදාට සත්වයාට නිවන් මඟ වැසී යනවා. වෙනසා ප්‍රවේශයෙන් කළ යුතු දෙයක් සද්ධර්මයේ සද්ධර්මයේ වශයෙන්ම දේශනා කරන්න ඕනේ. එනිසයි අපි කියන්නේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තහම අසද්ධර්මයක් ඒක. රූප කියන්නේ ආරම්මනේ ස්කන්ධ පංචකයේ ගෙනසනෙන් නැසෙන දෙයක්. ඒක අල්ලගත්තහම ඒකට කියන නමක් තමයි අනිත්‍ය. එතන මම ඉන්නවා. අල්ලගන්න නැතුවම සිදුවෙන දෙය. අර කිය කියා ඉන්න දෙයක් නෙවෙයි. අල්ලගන්න නැත්නම් අර ස්වාභාවික දේ සිදුවෙනවා. ඒ ස්වාභාවික දේ සිදුවීමේදී පින් හරි පව් හරි ධාන කුසල් හරි මොනවා හරි හේතු ඉතුරු වෙන්නේ නැතුව ඉවර වෙනවා. ඒකටනේ කර්මක්ෂය වෙනවා කියන්නේ. අල්ලගත්තාම පින් හරි පව් හරි ධාන කුසල් හරි කර්ම රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ නিত্য සුඛාත්ම සංඥාව තුළ. මේක තේරුම් ගන්න. කර්ම රැස්වන්නේ නিত্য සුඛාත්ම සංඥාව තුළයි. කර්ම සේවන්නේ යලි හේතු ඉතුරු නොතබා අනිදුක්ඛ අනාත්ම සංඥාව තුළයි. සූත්‍ර දේශනාවක ලස්සන පාඩයක් තියෙනවා. තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේල පජ්ජෝතන් ධාරීය කියල. එක යන්නේ කෙනෙක් පහනක් තියාගෙන පහනට තෙල් වැටිය දාලා තියෙනවා නැවත නැවත තෙලුයි වැටියයි දානවා. ඉතින් ඒ පහනට ආහාර තමා තෙල් සහ වැටිය කියන්නේ නිසා ඒක හැමදාම ඇවිලිනවා ඉදිරියටත්. යමෙක් තෙල් සහ වැටිය තිබැද්දී තිබියදී නැවත ඒකට තෙල් සහ වැටිය එකතු නොකරන්නේ නම් තියෙන තෙල් ටිකෙන් තියෙන වැටියෙන් දැල්වී පහන නිවී යනවා නේද? ඒ තමයි කළ කර්ම ෂේ වෙනතුරු තියෙන කාලේ තමයි මේ තියෙන තෙල් ටිකෙන් පහන වැටිය දැල්වෙනවයි කියලා කියන්නේ. ආයේ තෙල් සහ වැටිය සපයනවා කියන එක තමයි අලුතෙන් කර්ම රැස් කරනවයි කියලා. කීනං පුරාණං නවං නත්ති සම්භවං. රතන සූත්‍රයේ සඳහන් වෙනවා පුරාණ කර්ම ඉවර වුණා අලුතෙන් රැස් කිරීමකුත් නැහැ. අසුත පුතග්ජනයා පුරාණ කර්ම වලට විපාක දෙමින් ආය කර්ම රැස් කරනවා. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. දැන් මේක තේරුම් ගන්න මනාව. මේ තේරුම් ගැනීම තුළ අන්න මේ ගාථා පහේ පැහැදිලි කරන්නේ වැරදි විකෘතිය විකෘතිය තුළ සත්‍යයා ඉපදමින් මැරමින් මිත්‍යා දෘෂ්ටියේ ගමනක් යන හැටි. අන්න එතකොට තමයි අර බුදුවරයා පහළ වෙන්නේ. බුදුවරයා පහළ වෙලා අර අපි සඳහන් කරන්නා වූ මේ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. මෙයින් මිදෙන මග නූපන් මග වැසුණු මග උපයවා දෙනවා. ඔයයි අපට විශේෂ බුදුවරයා විශේෂිත වන්නේ යයි. අපට පින් කරන්න පව් කරන්න ධ්‍යාන කුසල් කරන්න සසරේ ඇවිදින්න බුදුවරයෙක් ඕන නෑ. ඔය අනිත් ගුරුවරු කියලා දෙන ආශ්‍රයෙන් ගියාම හැමදාමත් සසරේ රැඳී ඉන්න පුළුවන් අය දඟලන්ට ඕන නෑ. කවුරුත් අසුතප්පතක් ජනයා මේ විකෘතිය තුල මේ සසරේ තමයි යන්නේ ජාති මරණ ගාමිනෝ. වැදගත් වෙන්නේ එයින් මිදෙන දොරටුව කුමක්ද කියන එක. දැන් අර මට මතකයි ඔය මේ මේ මේ මේ යම් යම් මේ මේ මේ දිනුම් අදින මේ උපකරණ ඇතුළට යම් යම් පන්දු වර්ගයක් යොදා කරකවනවා. මේක එක සිදුරයි එළියට එන්න තියෙන්නේ. එන් කරකවනකොට අරකේ කැරි කැරි රවුම් 10000 ගණනක් යන්න පුළුවන්. එක පන්දුවකට එළියට මේ වාරය නැත්තම් සම්භාවිතාව කොතරම් දුර්ලභද? අනිත් ඔක්කොම ඉන්න එකයි නේ දෙන්නේ. අනිත් ඔක්කොම කැරකෙන්න ඕන නේද? අනේ අන්න ඒ වගේ අබුද්ධෝත්පාදයේ සහ බුද්ධෝත්පාදයේ සියලු සත්වයින් මේ පන්දු වගේ අර අතුලේ කැරකෙනා වගේ මේ සසරේ කැරකෙන්නට ඕන කාටවත් ගැලවීමේ මඟ නැහැ. එන් ගැලවෙන්න කියලා විකෘති මාර්ග එහෙම නැත්නම් ඌන භාගයට යන මාර්ග මෙහෙම පැහැදිලි වෙන්න පුළුවන්. කාලේ නාස්ති කරන්න හොඳයි සේරම. කාලය ගෙවිලා යනකල් මොන මොනවා හරි කර කර ඉන්නවා. ඔය සමහර රෝගවලටත් එහෙමනේ අපේ අය. රෝගයක් හිතේ තියාන ඉතින් අතෙන්ට යනවා මෙතෙන්ට යනවා අතෙන්ට යනවා මෙතෙන්ට යනවා රෝගේ එහෙමමයි කාලයක වෙනවා ඒ වගේ මේ නිවන් මගේදීත් අතෙන්ට යනවා මෙතෙන්ට යනවා අර දේ කරනවා මේ දේ කරනවා හරියට නැතුව කාලය ගෙවෙනවා විතරයි හරියට ධර්මයේ තෝරා ගන්න නැතුවම ඒ නිසා භාවනා කරන්නට ඉස්සර වෙලා හරියට ධර්මයේ තෝරා ගන්න හරියට ධර්මයේ තෝරා ගත්ත කෙනාට භාවනා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ වළංගු වෙන්නේ අවලංගු වෙනවා. හරියට ධර්මයේ තෝරාගත්ත කෙනාට මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවීමේ මඟ සම්මාදිච්ඡයි භාවනාවයි කියලා තේරෙනවා. කර්ම රැස් කිරීමේ මඟ සසර ගමන් කරන මඟයි කර්මක්ෂය කිරීමේ මඟ සසරින් මිදෙන මඟයි බුදුන් දේශනා කරවදාලේ කර්මක්ෂය කරන මඟයි කියන එක බණ අහනකොට තේරුම් ගන්න හම්බ වෙනවා. දැන් කවුද මේ ගාථා පහේ සඳහන් විදිහට මේ සබ්බ දුක්ඛා උපජ්ජකෝ නැත්තම් සියලු දුක් ඉක්ම ගියහකි ගියේ? අනිච්ඡං අනිච්චතෝ දක්කුන් දුක්ඛං මත් දුක්ඛ මද්දසෝ අනත්තානි අනත්තාති අසුභං අසුභ සද්ද තද්දසුං අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ එසේ දැකීමෙන් දැන් ඉතින් මේක පාඩම් තියෙනවා ලියලා තියෙනවා විභාග පාස් වෙලා තියෙනවා දකින්නේ කොහොමද ඇතමෙක් අපට ඉදිරිපත් කරන ප්‍රශ්නවත් තියෙනවා පංච උපාදානස්කන්ධයෙන් මිදලා ලෝකෙ දකින්න හැටියට ක්‍රමයක් කියන්න කියලා ඔය ක්‍රමය කියන වචනේ ගන්න එපා මෙතෙන්ට ක්‍රමයක් කියන්නේ රාමුවක් තුල හිරවීමක් එහෙම ක්‍රම භාවනා ක්‍රම කියන්නේ ඒකනේ ඔය ක්‍රම තියෙන්නේ අසුතත් පුතක් ජනභාවය තුළ නීවරණ යටපත් කරගෙන සමාධියක් වඩන්ට ව්‍යාජ සමාධියක් වඩන්ට කෙලෙස් ඈත් කොටගෙන ඉන්න පුළුවන් සමාධියක් දුකින් පලායාමේ සමාධියක් මතක තියාගන්න. අරමුණක රසවිඳීම තුළත් දුකින් පලායනවා. කෙලෙස් ඈත් කිරීම තුළත් දුකින් පලායනවා. රුපිය රුපී ධ්‍යාන තුළත් කෙලෙස් දුකින් පලායනවා. සත්වයා සංසාරයේදී ආස්වාදය කියලා කියන්නේ දුකින් පලායම සඳහා භාවිතා කරන්නා වූ පුංචි දෙයක් විතරයි. එනිසා සසර ගමනේදී නිරන්තරයෙන් ඔබ මේ පලායම නැමති ක්‍රමේ භාවිතා කරලා තියෙනවා. පලා ගියාම මොකද වෙන්නේ? නැවත අහු වෙනවා. දැන් දැන් වරද කරපු පුද්ගලයෙක් පොලිසියෙන් පලා යනවා ආරක්ෂාවෙන්. නීතියේ හඹන් ගහපින් යහමින් ක්‍රියාත්මක වෙන රටක පලා ගිහින් ගැලවෙන්න පුළුවනද? නැවත අත්අඩංගුවටපත් වෙනවා නේද? අන්න ඒ වගේ මේ දුකෙන් කියන එකෙන් කල්ප ගානකට පලා ගියත් දැන් රුපියල් රුපී ධානලාභීන් කල්ප ගණනකට පලා යන්නේ. යලිත්තර තණ්හානුසේ හේතුකටගෙන වුන් ආගාමි භවයට සසරට මෞකුසක් තුළට එනවා. නහි ජාතු ගබ්බසෙයියන් නෙමේ ගැබකට එනවා අපහු. ඇයි? විපල්ලාසය. කුමක්ද විපල්ලාසය? අනිත්‍ය දුක්ඛ වූ අනාත්ම නම් වූ දේහි චිත්ත දිට්ඨි සංඥා අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ දේහි චිත්තදිට්ටි සංඥා වශයෙන් නිත්‍යසුඛාත්ම නම් වූ විකෘතියකට පත්වීම. මෙනිසයි අප මේ ධර්මදේශනා කිරීමේදී පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ සසර දුකින් අතමිදීමට අවශ්‍ය ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි බෞද්ධයෙකුට මුලින්ම ගැඹුරටම තේරුම් ගත යුතු දේ මුල සිට අග දක්වාම සියලුම සංස්කාරයන් අනිත් අනිත්‍යය දුක්ඛය අනාත්ම යන මේ වචන තුනේ ගැඹුරයි අරුතයි. ඒ අරුත පාඩම් කර ගැනීම දැන ගැනීම ඉගෙන ගැනීම නොව දැක ගන්නා හැටි. ඇස් දෙකෙන් දකින්න බෑනේ. ඇස් දෙකෙන් දකින්න බැරි නිසා තමයි ඒකට බුදුන් වහන්සේ වදාරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියලා. යම් විටක නුවණින් දකීද අන්න මේ ප්‍රඥා ඇස අවදි වෙන්න වෙනවා. වෙනස් හොයන්න යන්න එපා. දකින්න නුවණ එතකොට මේ සියලු සංස්කාර තියෙන්නේ කොහේද? බාහිර ද්‍රව්‍ය ලෝකයේ ආශ්‍රයෙන් ඇසකනාසය දිවකයන කියන පංචද්වාරයට ගන්නා වූ ආරම්මන මගින් ඒ ආරම්මණය නිත්‍යසුකාත්මනං වූ විපල්ලාසයට විකෘතියට ලක් කොටගෙන මම මගේ මගේ ආත්ම සංඥාවෙන් නැවත ගැනීම සඳහා තමන්ගේ චිත්ත සන්තානෙහි පතුලෙහි සංකාර යනුවෙන් සංකාර කියන්නේ කුණුවලට මතක තියාගන්න මේ ලෝභ දේශ මෝහ මූලයන් කියන්නේ කුණු. ඒ කුණු රැස්කොට ක්‍රැස් කිරීමක් කරනු ලබනවා. මේ ක්‍රැස් කරන හැම එකක්ම යළි විපාකයක් දීම සඳහා හේතු වෙන දෙයක්. ඒ නිසා සසර කියන්නේ කර්ම විපාක. කර්ම විපාක කියන වචනට ඇතුළත් වෙන්නේ පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, පුණ්‍ය අපුණ්‍ය කර්ම කියන තුනමයි. එනිසා සත්වයා සසර ඇවිදින මඟ හොයාගෙන ඒක තුළ සැප හොයනවා සද්ධර්මය හමනොවන තාක්කල්. තේරුම්ගත් නොගත් අයත් මේ සමාජය පව් කරලාන් කරන්න එපා පිම්ම කරන්න කියලා පුුණ්්‍ය මාර්ගයේ සසර ඇවිදින්ට උගන්නනවා. ඇයි මේ ද්‍රිලක්ෂණය පැහැදිලි කරදීම සඳහා අවබෝධයක් නැති බැවින්. වැරදිආකාරයෙන් වටහාගෙන තිබෙන බැවින්. ඒ නේද මේ සමාජයට සිදුව තිබෙන හානිය. ටිකක් යමක් පාඩම් කරගෙන ටිකක් දේශනා කරන්න ටිකක් කතා කරන්න යන්න එපා ඕන කෙනෙකුට මේ මුලකොට සහරියට කියන්න පුළුවන් වේවි ධර්ම දේශනාවක මුල ගත්තාම බොහෝ දෙනා කියනවා මහ ගැඹුරු ගාථා හැම අරගෙන හොඳට කියන්න වගේ ලෑස්ති වෙන්න කියලා. අගට යනකොට අවශ්‍ය නැහැ වල්පල්. අර අග කොටස හරියට කරනවා නම් ඔබ ඔබ කරන කෙනෙක් නම් ඔබ කරනවා නම් ඔබට ප්‍රතිඵල තියෙනවා එහෙනම් ඔබ කරන ගමන් ඒක කියන්න. මේ අග කොටසයි මේ වැරදිලා තියෙන්නේ. මුලින් කොටස් බොහෝ විට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න නিত্য දේ අනිත් සුඛ දේ ආත්ම දේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. ඔබ ඉන්නේ විශ්‍රාම යනතුරුද? ඔබ ඉන්නේ වැඩවලින් නිදහස් වෙනතුරුද? ඔබ ඉන්නේ කාලවකවානුවක් වෙනතුරුද? ඒ කාලය විසින් ඔබේ ජීවිතය ගෙවා දමනු ලබනවා. මට හරිම කනගාටුදායක දෙයක් තියෙන්නේ. ජීවිතයක් අපට ලැබෙනවා. ඒ ජීවිතයේ ඇඳුම් කෑම්බීම් සිව්පසීම අවශ්‍යය උපයාගන්ට මාර්ගයකුත් අවශ්‍යයි. මේ සද්ධර්මය කියන එක පසයෙන් තබා ජීවත්වීම කෑම්බීම් සොයා ගැනීමටම ගත කළොත්. ඒ වගේ කිසියම් සංවිධාන තත්ත්වයක් තිබුණාට ගෙවල් දොරවල් වල ඇඳුම් පැළඳුම් වල කනබොන එක සරුවන් හදන එක නිදාගන්න එක හා සංසන්ධනය කිරීමේදී සතෙක් සහ ඔබාතර වෙන සක්තියනවා කියලා හිතනවාද. සතාට ඇඳුන් නැති නිසා. ඒ අරුණහම. වෙනස තමයි මේ මිනිසාට ඒ වෙනස තේරුම් ගන්න නුවණක් තියෙනවා. එනිසා බඩටම ඇඟටම ආහාර සහ ඇඳුම් හොයාගෙන ජීවිතය ගත කළොත් ජීවිතය අවසානයට පරාදයි ඒ වෙනුවෙන් ඔබ රැස් කලා වූ කුසලා කුසල කර්මයට ඔබේ මව හෝ ඔබේ පියා හෝ ඔබේ දරුවන් හෝ නෙවෙයි වන්දිගෙවිය යුත්තේ ඔබ තනිවයි. නමුත් නත්ති දුක්ඛයේ ඉඳලා බෑ. නෑ නෑ නෑ බෑ බෑ කියන වචන තුල ඉඳලා බෑ. අපිට එදිනෙදා ජීවත් වෙන්න සුව පහසු කෑම් බීම් ඇඳුම් පැළඳුම් පහසුවෙන් ලැබෙන මාර්ගයක් තියෙනවා නම් ඒ හොඳයි නැත්නම් ලැබෙන මාර්ගයක් සකස් කරගන්න ඕන. එහිදී නිවැරදි කර්ම මාර්ගයක් ගැනීම තුල අර පෞරැස්වීමෙන් අත මිදෙනවා. හැබැයි පින් රැස්වීමෙන් අත මිදෙන්නේ නැහැ පෘථග්ජන භාවය තුල. යහපත් දේ කරන්න එපා කියන දේශනාවක් බුදු සමයනේ යහපත් දේ කරන්න ඕන. යහපත් දේ කිරීම සහ පින් රැස්වීම කියන්නේ දෙකක්. අන්න මේ අසුත පෘථග්ජනයා තුල යහපත් දේ කිරීමේදී පින් රැස්වීම සිදු වෙනවා. සුතවත් අරිය අසාවකයාත් අරිහපත් දේ කරනවා නමුත් ඔහුට මේ පින් රැස්වීම කියන එක මාර්ගඵලලාභීත්වෙන් එහාට වැඩි නෑ අඩු වේගන යනවා. නොයනවත් නෙමෙයි. සමහර විට කර්ම රැස් වෙන්න පුළුවන් සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා පුංචි පුංචි දේවල්. සවැදෑරුම් බරපතල අකුසල්නි කරන්නේ කියන්නේ. අපි සඳහන් කරපු මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුන්ගේ ලේසලීම සංඝ බේදය සහ බුද්ධං සරණං ගච්ඡාමි කිව කටින් තවත් කවුරු හරි සරණං ගච්ඡාමි කියන්ට බැරිකම තවත් කවුරු හරි කියන තැනට ඕනෑම වෙන දෙයක් යොදා ගන්න මට ඒක කියන්න විදිහක් නෑ කාටවත්ම රිදවන්න මා කැමති නැති නිසා. අන්‍ය ශාස්ත්‍ර නැදහීම කියන්නේ ඒකනේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය බුදුන් ලොවට හෙළි කළ දහමයි. ඒ දහම හැර මට වෙන සරණක් නැත්තන් දුකින් නැති මිදීමට. ආරාම රුක්ක චෛත්‍යානි manussාභාය තජ්ජිතා කියන වචනේ යටතේ බහුම් වේ සරණං යන්ති ඔබ යනවනම් සරණ තැන් තැන් වල කොහෙද කොහෙද මොනවද විස්තර විස්තර නැති ඒ මොකද කරන්නේ ඔබ? අර බුදුන් වහන්සේ වදාළ සරණ වෙනුවට වෙනස් සරණක් යනවා. මේ සරණවල කෙටි කාලීන පිළියම් තියෙන පුංචි පුංචි දේවල් වලට. එහෙම නැත්නම් කාලයේ කාදමන්ට කාල ගෙවා දැමීමට වෙලාව යොමු කරන්න පුළුවන්. ඒ කාලයක් යන නිසා ජීවිතය ගෙවා දමන්නට. බුද්ධෝත්පාදයක සද්ධර්මය හමුව මිනිසා ජීවිතය නිකරුණේ ගෙවා නොදමිය යුතුයි. සංසාරේ අනිත්‍ය උදේ නිත්‍ය වශයෙන් දුක්ඛ උදේ සුඛ වශයෙන් අනාත්ම උදේ ආත්ම වශයෙන් අසුභ උදේ සුභ වශයෙන් අරගෙන තමයි මේ ගමන මෙතෙක් ඇවිත් තියෙන්නේ. කනකැස්කේවා වියසුදුරෙන් මුහු මේ මේ මේ අහස දකින්නාසේ මේ මිනිසත් බව ලබා ඔබ බුද්ධෝත්පාදයක බුදුන් දෙසූ සද්ධර්මය නිර්වුල් අයුරින් ඇන වෙනුවට ආනිසූත්‍රය සඳහන් ආරෝපිත කිසිදු දෙයකින් තොරව ආරෝපිත නොවූ බුද්ධ දේශනාව ඔබට අහන්ට ලැබෙනවා නම් අන්න පාර හම්බ වෙනවා. ඒ පාර හමු වුණාම මොකද කරන්න ඕන? ඒ පාර හමු වුණාම තමයි මේ ගාථාවෙන් පෙන්වන්නේ බුදුරු පහළ වෙලා අල්ලවට මේක දේශනා කරනවා ඔබ ඒක අසා නුවණ ලබාගෙන භාවනාව පටන් ගන්න. මේ තියෙන්නේ භාවනාව තමයි. අනිත්‍ය උදේ අනිත්‍ය වශයෙන් දුක්ඛ උදේ දුක්ඛ වශයෙන් අනාත්ම උදේ අනාත්ම වශයෙන් අසුභ උදේ අසුභ වශයෙන් දකින්න. කරමිත සූත්‍ර දේශනාවට සම්බන්ධ කතාන්තරයේ පවතිනවා භික්ෂූන් වහන්සේලා ඔළුව නැති කඳන් වලට එහෙම බය වෙලා බුදුන් වහන්සේට පැමිණිලි කළ වෙලාවේදී ඔය බයසෝක වේදනා උපදින තැන මග ඇරලා ගිහිල්ලා භාවනා කරන්න කියලා දේශනා කළේ නැහැ. ඔබ එතනටම යන්නට කියලා ඔවුන්ට දිම්ම දුන්න කර්මස්ථානයේ වශයෙන් පෙන්වන්නේ සතමුන්ට අනිත්‍ය වශයෙන් බලන්න, ඇතමුන්ට දුක්ඛ වශයෙන් බලන්න, ඇතමුන්ට අනාත්ම වශයෙන් බලන්න කිව්වයි කියලා. මේකෙත් තියෙනවා රහසක්. මේ එකක්ව සිතරක් බැලුවා නෙමෙයි තේ ඔක්කොම දුකින් නැත මෙදුනා. එයින් කියවෙන්නේ යමක් අනිත්‍ය වශයෙන් දකීද එතන දුක්ඛානාත්ම ඇත. යමෙක් දුක්ඛ වශයෙන් දකීද එහි අනිත්‍ය අනාත්ම ඇත. යමක් අනාත්ම වශයෙන් දකීද එහි අනිත්‍ය දුක්ඛ ඇත. මතක තබා ගන්න. දේශකින් වහන්සේලා අනුශාසකින් වහන්සේලා කතිකයන් කතිකයන් අනන්ත මේ සමාජයේ ඉන්න පුළුවන්. සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණ පැහැදිලි කිරීමකින් තොරව කරන දේශනා අතරමඟ නතර වෙනවා. පාරක් නෑ ඒවට. ඒක මතක තියාගන්න. ඒ තමයි බුද්ධ දේශනාව, ඒ තමයි බුදුන් වහන්සේගේ භාවනාව. බුදුන්ගේ නම විතරක් කියලා, බුදුන්ගේ ගාතාවක් විතරක් කියලා Tamanට හිතන දේවල් කියන්න කියලා මේ සමාජයේ නොමග යවන්න එපා. ඔබ පුළුවන් නම් සමාජයට ධර්ම දේශනා කළ යුත්තේ, කතා කළ යුත්තේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ගමන යන කෙනෙක් වසයෙන්. ඒ නිරවුල්ල තේරුම් ගත්ත කෙනෙක් වසයෙන්. එහෙම නැත්නම් ඒ වචන භාවිතාවෙන් නෑ කියන එකේ තේරුම ඒව පිළිබඳව පාඩමක් කැරුණ හම අවබෝධයක් අනුගමනය කිරීමක් නෑ කියන එකයි. ත්‍රිපිටකය පුරාම සූත්‍ර දේශනාවක් පාසාම කුමක්ද පෙන්න්නන්නේ. මේ විපා අල්ලාසයට අහුවෙච්ච මිනිස්සුන්ගේ සසර ගමන ඒ නිත්‍ය සුඛාත්ම සංකල්පය දෝ සසර ඇවිදින හැටි. ඇවිදිනකොට ජාති මරණ ගාමිනෝ කියන එක තියෙනවා අනිවාර්යෙන් ඒකේ. මරණයෙන් ඉවරයි කියලා නෑනේ. සත්තා ගච්ඡanti සංසාරෝ සා ජාති මරණ ගාමිනෝ. සතයා සතරේ යන්නේ මේ අනිත්‍ය නිත්‍ය අනිත්‍ය දුක්ඛානාත්මුදය විකෘතියටපත් කරගෙන නිච්චුකාත්මනං වූ. එයින් මිදීම සඳහා යලිත් ධර්මශ්‍රවණයකට අනිද්දුක්ඛානාත්ම වශයෙන් බලන පාරම භාවිතා කරනු හැර බුදුරජාණන් වහන්සේලා නිර්දාශයක නිර්දේශ කරන ලද වෙනත් මාවතක් නැත. කලකට පසු මාතික මාතා කතාවේ අග කොටස පමණක් කාල වෙලා ඇති පරිදි ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් තිලක්ෂණය වටහාගෙන ගමකට යන ස්වාමින් වහන්සේලා මවකගේ උපස්ථාන ලබමින් අපට මේ ආවාස හදා දුන්නේ අපේ මේ මහ බිහිකල මවක් නෙමෙයි කියලා අපි අප්‍රමාද වෙමුයි කියලා ධර්මයේ හැසිරෙන්න ගියයි කියලා තියෙනවා. මතක තබා ගන්න අප්‍රමාද වෙමු ධර්මයේ හැසිරෙමු. ආපසු ආප මෑණියන්ගේ අහපුවම ස්වාමින් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා මොකද තැන් තැන් වලට වෙලා කරන්නේ කියලා වුන් අදාළේ අපි මහානකම් කරනවායි කියලා. තවදුරටත් සවිස්තර ඉදිරිපත් කර ඉල්ලීමේදී පැහැදිලි කර අදාළේ අපි ත්‍රිලක්ෂණ වඩනවායි කියලා. මේ තිස් දෙනා වහන්සේට අද සමාජයේ තියෙන හැටියට කියන්න තිබුණ නැද්ද එක එක එක එක කර්මස්ථාන වඩනවායි කියලා නිවන් සඳහා පඨවි ආපෝ තේජෝ වායු ආකාශ අවකාශ අග්ගි උදක පඨවි කසින නැත්තම් පිම්බීම හැකිලිම ආනාපාන සති තව බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති එහෙම කියන්න තිබුණ නැද්ද? ඇයි උන්වහන්සේලා 30 දෙනාම එහෙම නොකිය අපි තිලකුණ වඩනවායි කිව්වේ? මේවයින්වත් තේරුම් ගන්න සසර දුකින් අත මිදීමේ මග ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බේරිදකින් තොර මොකද මේ අම්මත් මේ මහානකම ඉගෙනගෙන ගෙදර ගිහිල්ලා මහානකම් කරයි කියන්නේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවා කියන එකනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නිර්වෘල්ල පැහැදින වූ නූ සමාජයක තමයි සමාධියක් වඩා ගැනීම සඳහා කර්මස්ථාන නම් වූ දේවල් භාවිතා කරන්නට වෙන්නේ. සම 40 කියන දේවල්. තේරෙනවා නම් ඒවෙන් වැඩක් වෙන්නේ ඕවා බෞද්ධ භාවනා කියලා මේ පොතට රිංගවලා තමයි මේ සමාජයේ ත්‍රිලක්ෂණය පැහැදිලි නොකර මේ නොමගේ යවීමක යොදලා තියෙන්නේ. හරිම අමාරුයි අද ගලව ගන්න. ඒ ටික බෞද්ධ භාවනා කියලා අත්කලමතාන යෝගය කියලා වෙන මොන හරි අජවෘත සුණක වෘත ටිකක් කියනවා. නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්මය භාවිතයෙන් තොර කරන හැම දෙයක්ම සඳුකින් පලා යාම සඳහා භාවිතා කරන්නා වූ අත්කලමතාන යෝගය. තේරුම් ගත්තේ නැති එකේ අඩුපාඩු තියෙන්නේ. එනිසා මෙතෙන්ට එන්න මේ මාතික මාතාවට තිස් දෙනා වහන්සේම වදාළේ මහානකම් කරනවා කියලා තිලකුණු වඩනවා. ඔබ ධර්මදේශනා එකක් නොව දහයක් නොව සීයක් හෝ අසා සියලු සංස්කාරයනු මොනවාද? ඒවා නිතිසකාත්ම කොට ගන්නේ කෙසේද? ඒවා අනිද්දුකානාත්ම වශයෙන් බලන ප්‍රතිපදාවට අවතීර්ණ වන්නේ කෙසේදයි ධර්මස්සෝණය කොට තේරුම් ගන්න. අනතුරු ඔබ මාර්ගයට වැටෙනවා ඇති. එවිට ඔබ විපල්ලාසයෙන් මිදී විකෘතියෙන් මිදී ප්‍රകൃතියට පත්වෙන ඇති. ඒ ප්‍රകൃතියට පත්වීම සඳහා මේ විපල්ලාස සූත්‍රයේ සඳහන් කරුණු ටිකත් උදව් කරගන්න උපයෝගී කරගන්නා ලෙස කරුණාවෙන් මතක් කරමින් වෙනදා මෙන්ම සෑම දිනාටම තෙරුවන් සරණ පතමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා සෑම දිනාට තෙරුවන් සරණයි ரியல்டி குவான் முதலியோசே கிரகான்